ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ දූලගහ පුරාණ මහ බෝධි විහාරාධිපතිව වැඩ සිටු කොළඹ නවකෝරළේ සහ නවසතුමේ සකහන සංගනායක අපවත් වී වදාළ සාස්ත්‍රාචාර්ය පූජ්‍යපාද සුත්තුමුල්ලේ වජිරබුද්ධි ස්වාමීන් වහන්සේ දසක් සතිය නිමිත්තෙන් පවත්වන ලද මෙම ධර්මානුශාසනාවේ නායක ස්වාමීන් වහන්සේට උපහාර පිණිස ප්‍රචාරය කරන බව කරුණාවෙන් සැලකන්නේ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

ගච්ඡාමි සංඝං शरणं गच्छामि යංති බුද්ධං शरणं गच्छामि द्वितीयंति බුද්ධං शरणं गच्छामि द्वितीयंति ධම්මං शरणं गच्छामि द्वितीयंति ධම්මං शरणं गच्छामि द्वितीयंति සංඝං शरणं गच्छामि ගච්ඡාමි නිත්‍යං සංඝං සරණං ගච්ඡාමි සත්‍යං සිද්ධං කරණං ගච්ඡාමි සත්‍යං සිද්ධං කරණං ගච්ඡාමි සත්‍යං ධම්මං සරණං ගච්ඡාමි සත්‍යං ධම්මං සරණං ගච්ඡාමි සත්‍යං සංඝං සරණං ගච්ඡාමි ගච්ඡාමි සබ්බයන්ති සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේත මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේත මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාධාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි භවදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සිරාමින්දය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සිරාමින්දේ මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස තුමන්තු අංග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං පදන්තා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 නමෝතස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස තත්තෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ නද්දා තරණ සම්පන්න සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති අරතං සත්තා දේව මනසානං බුද්ධෝ භගවාහාති සත්තාලේසු මන අත්තානත කරත දසම් ධර්ම දේශනාවලට හොස් කරන සම්භාවනත් පිළිතුරු අද නැත්නම් මනස් ඇතිවෙච්ච ධර්ම දේශනාව අහන්නත් කවුරුත් මතක තබා ගන්න. මේකත් මනස් ඇතිවෙච්ච කියන මේ වචනය වෙන කරලා මම කියේ මෙන්න මේ කාරණය නිසා. අවුරුද්දකට වරක් ලංකා වාසී බෞද්ධයින් වෙන රටවල් වල මේ දිනෙම විස්තර කරන බෞද්ධයින් රූපම් ගැන නොයෙක් සිතුවිලි නොයෙක් කාරණා නොයෙක් පතාවත් නොයෙක් තින්කම් නොයෙක් දාන මානනාදී කටයුතු කරන බව මනස වූ අපි කවුරුත් දන්නවා. එහෙම කරන කටයුතු වලදී හැම දිනාගේම ඉලක්කය බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දෙස බලා බුදුරජාණන් වහන්සේගේ චරිතය ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන දැනගෙන බුදුරජාණන් වහන්සේගේ ගුණය නිසා තමන්ගේ සිත බුද්ධාලම්බන ප්‍රීතියෙන් පුරවගෙන ඒ උතුම් ගුණය සිහි කිරීම ඒ උතුම් ගුණය ගත කිරීම ඒ උතුම් ගුණයෙහි ආගමානුකූල වතාවක් කිරීම ඉතාමත්ම යෝග්‍ය බව අප කාටවත් පැහැදිලි නොවේ බුද්ධාලම්මන ප්‍රීතියෙන් යුක්තව යම් කෙනෙක් කටයුතු කරනකොට එහිගේ ගත සිත දෙක ශරීරයයි සිත දෙක ඊයන් ක්‍රියා කරන කතා කරන වචනය කරන සිත පුළුවන් තරම් සතුටින් හොඳ බුද්ධාලම්මන ප්‍රීතියෙන් යුක්තවම ගත කරන ගත කරන ක්‍රියා කරන ක්‍රියා කරන බව කාටත් වැටේ ඒ යක්කෙන්නේ දෙවෙනි තුනදු දෙවෙනි තුනතු දෙවෙනි තුනතු ඒ වගේම බොහෝමත්ම කරුණා ගුණ සම්පන්න ජීවිතයක් ගත කරන්නට යොමනායකේ මේ බව කාටත් ගත වෙන නිසා ඒ උත්තේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ හැම සුරසක්ම බුදුරජාණන් වහන්සේගේ හැම ගුණයක්ම බුදුරජාණන් වහන්සේගේ හැම පිළිවෙතක්ම බුදුරජාණන් වහන්සේගේ හැම ධර්මතාවයක්ම හැම දෙයක්ම මනස සංකාණය තැන්පත් කරන මනස සංකාණයෙහි උතුම් ගුණයක් ඇති කරන මනස සංකාණය සමාධියේ අනුමගේ ප්‍රයෝජනීය සම්භාගී ධර්මත උමහාසේ උපදෙස් දුන්නා. හැම ඉරියව්වක්ම හැම වැඩ පිළිවෙලක්ම හැම පිළිවෙතක්ම බුදුරජාණන් වහන්සේ දෙක බැලුවම බලන බලන කෙනෙකුට සිතන සිතන කෙනෙකුට එක පාරටම වැටෙනවා කුමහන්සේ මොනතරම් දයාවකින් මනුෂ්‍ය කරුණාවකින් මනුෂ්‍ය මෛත්‍රියෙන් යුක්තව මේ දේ අපට උගන්වලා තියෙනවද කියන මේ බව ඕනෑම කෙනෙකුට වැටහෙනවා. සාදු ගුණ ප්‍රකාශ වන බුදු ගුණ පිළිබඳ තාම පහදිලි කවුරුත් දන්න නව අරහාදී බුදු ගුණ ගාථාව මම කලින්ම ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට කාටත් කරන්නට ප්‍රකාශ කළා. මේ නව අරහාදී බුදු ගුණ ගාථාවෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගතිතව තුන ශ්‍රේෂ්ඨ විරුත් උන්වහන්සේගේ සත්ව ආදී දේ පැහැදිලි වෙන කරුණ නම් ඒක වෙන්වෙන් වශයෙන් අරගෙන නව ධනකත් ධර්ම දේශනා නාමයක් වශයෙන් කරවන්නට ධර්ම දේශනා නාමයක් වශයෙන් ප්‍රචාරය කරවා ලෝකවාසීන්ට බුදු ගුණ ගැන අඟවන්නට බුදු ගුණ දැන ගැනීමට පහසු ක්‍රමයක් ලෙස මේ ශ්‍රවණ මාර්ගය ගුවන් විදුලි මාර්ගය වදන්නට ගුවන් විදුලි සංස්ථාව කල්පනා කරලා තියෙනවා. ගුවන් විදුලි සංස්ථාව මගින් කොහොමද බන්දවත් ගුවන් විදුලි යාන්ත්‍රයක මගින් කොහොමද බනවලදී ඇතම් දෙන කල්පනා කරනවා සාරුවක් අහනවා වගේ සංස්කෘතියක් අහනවා වගේ කවියක් අහනවා වගේ නාට්‍යයක යම් යම් ඡේද අහනවා වගේ ඒ අහන ඡේද වලින් තමන්ගේ හිතට ගන්න කිසිම වගේ කියලා සමහර දෙනෙක් කල්පනා කරලා ඒ අනුව නාට්‍ය ප්‍රේරු රචනා කතා ප්‍රතිකතා ආදී දේ වගේ සමහර දේ කල්පනා කරනවා. ඒක නෙමෙයි. ඒකදී ਸਰව ප්‍රකාරයෙන්ම විශේෂයි. ඒකදී ਸਰව ප්‍රකාරයෙන්ම විශේෂයි. මේ බුදු ගුණ අරිමත් බුදු දහම ඇසීමත් වෙසක් කාලයේ විශේෂයෙන් ඒ විශේෂම විශේෂය. එනිසා බුදු ගුණ අහන්නන් තුල හිතේ බුදු මොලොක්කම හිතේ ප්‍රඥාව හිතේ කරුණාව හිතේ මෛත්‍රිය හිතේ ප්‍රතිමාව බුදුරජාණන් වහන්සේගේ ගුණ නමයක් ප්‍රකාශ වෙන මේ නවාරහාදී බුදු ගුණ ගාථාවෙන් දේශනාවක් කරනකොට මේ දේශනාව එකේට වචනයක් මුල් කරන ආරම්භන ඒ ඒ වචනේ පැහැදිලි කරලා දේශනා කරන්නත්යි මේ අවදාවටකට මේ විදිහම ගාථාව වෙන්නේ. අද තවත් මේ බදාට ධර්ම දේශනාව ඒකත්පත්ිය පළමුව ධර්ම දේශනාව හසු ප්‍රකාශ කරන නිසා අද කරන ලබන මේ ධර්ම දේශනාව ඒකේ අරහන් කියන පළමුවෙනි බුදු ගුණය ගන්න. අරහන් කියන පළමුවෙනි බුදු ගුණය මේ අත්ත මේ තේරුම් විවිධ කාරණා විවිධ දේනික අතුලත් කරලා තියෙනවා. ඉතාලම පහත් අඳුරීමක් මහතරයි. ඕනම කෙනෙකුට කියන පුරුතුලාම බෞද්ධ පුරුතුලාමයේ කොකමත් කියන පහත් අඳුරීමක් මම කරා. මෙන්න මේක. මොකක්ද අපි සියලු දෙනාම මෞඛ්‍යයෙන් ජීවිත අය බව අපි දන්නවා අපට අම්මා කෙනෙක් ඉන්නවා තාත්තා කෙනෙක් ඉන්නවා අම්මා තාත්තා කියන මේ දෙන්න ගැන අපි හිතනකොටම අනේ අපි අම්මා අපට කොච්චර කරුණාවන්තද අපේ තාත්තා අපට කොච්චර කරුණාවන්තද අපේ අම්මා තාත්තා අප ගැන කොච්චර වැඩ කරනවද කියලා යම් කිසි දරුවෙකුට හිතෙනවා යම්කිසි දුකට යම්කිසි දුකට තමයි ආනම ගැන ආත්මන්නේ සිටිනවා. මේ දෙකල ගමන හිතේ අපේ කොටම එතන නිර්ත්‍යාවක් ඇති වෙනවා. එතන තරහක් ඇති වෙනවා. එතන වතුරුකමක් ඇති වෙනවා. එතන ලෝභකමක් ඇති වෙනවා. එතන කුහකකමක් ඇති වෙනවා. එතන කුලකේලුකමක් ඇති වෙනවා. අම්ම තාත්තා දෙන්න තමන්ට කළ උපකාරය ගැන අවංකව ඇත්තට නිර්මලව භව ගුණ සිහිපත් කරතොත් සිය ගුණ සිහිපත් කරතොත් බොහෝ විට මනසේ නතර සත්‍යෙන් නතර ඔය පිළිතනහ මනසේ නතර බොහෝ විට ඕක කල්පනා නොකරන අය හැම ඉන්නවා ඒකට එක්තරා හේතුවක් මව ගුණ සිය ගුණ වගේ දේවල් කල්පනා නොකරන දූ දරුවන් ඉන්න බව එක්තරා හේතුවක් තියෙනවා ඉතා කුඩා කාලයේ පටන්ම මව්පියන්ගේ වගකීමක් තියෙනවා මව් මේකනා පියා මේකනා කියලා හරි ආකාර ගුණවත් කමින් අඳුනවා මව්ගේ ගුණ පියා පියාගේ පියාගේ ගුණ මව් පියාගේ එතනතොත් මව්ගේ ගුණ මව්ම පියාගේ පියාගේ ගුණ පියාම පියාගේ කියලා දුන්නාම පුංචි මානසික ඉතාම කුඩා කාලේ මානසික අම්මා ආදරය ඇති කෙනෙක්, අම්මා කරුණාව ඇති කෙනෙක්, අම්මා දයාව ඇති කෙනෙක්, අම්මා සැලෙන ඇති කෙනෙක්, අම්මා දරුවන්ගේ අභිවෘද්ධිය සකස් කරන කෙනෙක්, අම්මා දරුවන්ට මඟ සෑදෙන කෙනෙක්, අම්මා දරුවන්ගේ හොඳ ගුරුවරයෙක්, ඒ ගුරුවරයා නිසා දරුවා ගහමග යනවා කියලා දරුවට පුංචි කාලෙම අම්මගේ ගුණ ඉගෙනුවොත් පුංචි හිතේ අම්මගේ ගුණ ගන්න. ඒ දරුවගේ නැරිලා අත්කතු වල පවා තනියට වටිනා ඒ සංකීර්ණක ඇතුළත භවගුණ කියනවත් ප්‍රමයි තාත්තගේ ගුණ තාත්තමම කරුණාවන්තයි දයාවන්තයි අනුකම්පාසගතයි අප වෙනා තාත්තා හිතර මාන්සියල දාගේ මාන්සියෙන් හරිහම්ම කරලා අපට මේ වගේ දානයක් ලෑස්ති කරලා මේ වගේ සමග ත්‍යාගීලා මේ වගේ අපේ අභිවෘද්ධියට දිනුවට වැඩ කරලා දීලා තාත්තමම ඉන්නවා කියලා තාත්තගේ ගුණ ත්‍යාගීලා ඉගෙන ගන්නකොට ඒ ඉගෙනගත්තේ කෙනාගේ සිිතේ සත්‍ය කාලෙ ඉගෙනගත්තේ කෙනාගේ සිිතේ භෞතිකයන් කෙරෙහි වර්ධි කරන්නට අවදාවත් ඉතක් නෝතුරා බුදුරජාණන් වහන්සේ ප්‍රදාරා කියේ මෞගුණ අනන්තයි කිය ගුණ අනන්තයි අනන්ත ගුණ ඇති මෞපියන් ගැන සිහිපත් කරන්ට දරුවන්ට ඉගැන්වුවොත් එහාට තමයි අම තාත්තගෙන් එහාට තමයි බුදුන් රහතුන් වහන්සේ ආගමික නායකයන් වහන්සේ සත්පුරුෂයන් වහන්සේ ලෝකේ ඉන්න අනිත් සමාජයේ සියලුම අඳුනගන්නේ අම්මා තාත්තා අඳුනගත්ත දරුවෙක්. අම්මා තාත්තා නාඳුනන දරුවන් බුදුන් අඳුනනවා කියලා අපිට කියන්න පුළුවන්ද? පුළුවන් කමක් නැහැ. විශේෂයෙන් මේ විසක් කාලේ අම්මා තාත්තා අඳුනන දරුවා තමයි බුදුහාමුදුරුවෝ අඳුරන්නේ. අම්මා තාත්තා අඳුරන දරුවෝ තමයි ಗುಣ දහම් අඳුරන්නේ. අම්මා තාත්තා අඳුරන දරුවෝ තමයි සමාන්ත කරායක තියෙන විසුකම මෙයා මෙයා මෙයා මෙයා කියලා හරියට අඳුරන්නේ. අම්මා තාත්තා නාඳුරනෝ නම් ඒ දරුවට කවදාවත් පුළුවන්කමක් වෙන්නේ නැහැ. වෙන කෙනෙකු හරියට අඳුරන්න. නරක දුක්ඛ දරුවන්, නරක දරුවන්, නපුරු දරුවන්, අසීලාචාර දරුවන්, පහත් දරුවන් මේක දරුවන් ඉන්නවා කියලා පොත්පත්යෙන් ගුවන් විදුලියෙන් මේ සංවලින් කියන්නේ අන්නාර මුල අත්වාරම හරි ආකාර දමා නෙදීති වැරදි. ඒ නිසා මුලදීම හැම අම්මා කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම හැමෝම කරේම ඕන කමින්ම උනන්දුවෙන්ම වග බලා ගන්න ඕන අනාගත දරුවන්ගේ යහපතට මඟ කියා දෙන්නේ අපි ඒ මඟ කියා දෙන අපට මොනවට ඕන කරන යහගුණ යහපත් ගුණ මව් ගුණ සිය ගුණ අපිට දෙන්නන්නේක ආදර්ශයක් දෙන්න ඕන කියලා ඉස්සෙල්ලා මේ කාර්යය බුදු ගුණ හිතන්නට විස්තර වෙන අරහන් ගුණ හිතන්නට විස්තර වෙන කලින් හිතන්නට ඕන අම්මා තාත්තා දෙන්න අපේ දරුවන්ට භෞතික ගුණ පුරුදු කරන්න ඕන භෞතික ගුණ පුරුදු වුණොත් මව්පියන් දෙන්න ගුණවත් ගුණ ගුණවත් කණන් කියනක දරුවන්ට ඉගෙනුවත් ඒකම තියෙනවා මේ අරහන් කියන ගුණය පුරුදු කරන්ත මාත්‍රකාවක් හැටියට අත්විවරමක් හැටියට සීති විමක් හැටියට ඒ දින උඩ ඉඳගෙන බුදුගුණ මෙනෙහි කරත් ඒ නිසා නව අරහාදී බුදුගුණ මෙනෙහි කරන්න උන් විට කලිතී තාම උසස් දෙයක් තමයි භෞතිය ගුණ කිහිපයක් කරුණා කළා හරියක් නැතුව හොඳින් හිතන්ත ලෝක ආගම් 400ක් විතර තියෙනවා කියලා ආගම ශාස්ත්‍රූන්ගේ ඉතිහාසවල ලියලා ලෝකෙම ආගම් එකට එකතු කරලා ඒව වග විභාග කරලා ඒව ත්‍ත්වයේ තුරතු හොයා උගත් මේක දියකන ලෝකේ ආගම් සංඛ්‍යාව 400ක් පමණයි 400ක් පමණ ආගම් කියන සංවල හැම ආගමකම ආගමික නායකයන්ගේ ගුණ කිහිපයක් කරන්ට කියලා හැම ආගමේම උගන්වලා නැහැ. ඒක තමයි තරහෙන් විරුද්ධ වෙන්නද? ආගමික නායකයාගේ ගුණ දීපත් කරනවා කියලා කියන්නේ ආගමික නායකයාගේ තියෙන ඉතින් ගති ගුණ ශ්‍රාවකයා කෙරේ. ආගම ආදාහන එක්කනා කරේ කියන්නට මම මේ ආදර්ශය දිහා බලාගෙන මම මෙහෙම වෙනවා. යම් කිසි ආදර්ශයක් හැටියට ගුණයක් පෙන්වලා මේ ගුණේ වගේ මමක් වෙනවා කියලා කියනවා. උදාහරණයක් දකුණු අත පෙන්නලා වම් අත පෙන්නලා දකුණු අත දිහා බලාගෙන මේ බලන්තකෝ මේ දකුණු අත වගේ වම් අතක් තියෙනවනේ. දකුණු අතයි වම් අතයි දෙකම එක වගේ. ශාස්ත්‍රුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකය හරියට දකුණු අතයි වම් අතයි වගේ. එහෙම නැත්නම් මේ ඇහැයි මේ ඇහැයි වගේ. එහෙම නැත්නම් මේ නාස් කුඩුවයි මේ නාස් කුඩුවයි වගේ. එහෙම නැත්නම් මේ කනයි මේ කනයි වගේ. සමාන කරන්ට උන ඒ ඇත්තගේ තියෙන උතුම් ගුණම ශ්‍රාවකයාගේ තියෙනවා. බුදුහාමුදුරන්ගේ තියෙන උතුම් ගුණ බුද්ධ ශ්‍රාවකයන් ළඟ තියෙනවා කියලා කියන්නත් පුළුවන් නම් ඔන්න ඕක තමයි සමාන. අපි සමානව බලන්න ඕන බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ. බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ අප ළඟ තියෙනවාද කියලා බලන්නට බුදුරජාණන් වහන්සේ දෙක බලන්න. බුදුරජාණන් වහන්සේ දෙක බලලා අපි මේ දිහා බලාපුවාම අපිට පේනවා බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙමයි කියලා. ඒ දැක්කහම ඒ වගේද මම කියලා හිතන්න තමයි ඉන්නේ. අන්න ඒකයි මේ නව අරහාදී බුදුගුණ කියන්නේ. නව අරහාදී බුදුගුණ උගන්. අර අන්න ශාස්ත්‍රුන්ගේ ආගම් වල කියන්නේ බොහෝ විට බොහෝ තැන්වල අපි විශේෂයෙන් නම් ඔය බුදුහාමුදුරන්ගේ සමකාලීන ශාස්ත්‍රෝන්ගේ කතා කෝට් ගැන හොය බැලුවම කිසි කෙනෙක් කියන්නේ නැහැ මේ මම වගේ යල්ලා මම වගේ හැදියල්ලා මම වගේ කිපල්ලා මගේ ආදත්තේ ගන්නලා මම ගිය පාරේ ඵලයල්ද? එයාත් ඔක්කොම කියන්නේ මම පාරක් හොයගෙන ඒ පාරේ බල ඵලයල්ද? මම ඔක්කොටම වැඩි ශක්තියක් බලයක් ලැබලා තියෙනවා. ඒ බලය මා ළඟ තියෙනවා. උඹලා මේ බලේ පාවිච්චි කරන මගේ බලය කරනකොට නෙමෙයි කර්මය වේවා, මොක්ෂය වේවා වෙන තැනක් වේවා ලබා ගන්න. මා දිහා බලලා මගේ ආදත්තේ ගන්නලා කියන තැන අලාතුරකින් කියන. දම් කරා. බුදුරජාණන් වහන්සේ එහෙම නෙමෙයි. බෝධිසත්ව චරිතයේ ඉඳලා උන්වහන්සේ හැමදාම පුරාපු උතුම් ගුණයක් නැත්නම් මේ ගුණය මම මේ සාක්ෂියට එකඟව මම දැනගත්ත හැටියට මම පරීක්ෂා කළ හැටියට මම පරීක්ෂණයෙන් දැනගත්ත විදිහට දැන් බලන්න හැම පාරමිතාවක් හැම පාරමිතාවක්ම පුරන්නට ලැස්තිලා උන්වහන්සේ වදාළම වහන්සේ කීවේම විසුමන්තෝ සදක් දක්ිනම කිව්වා පූජි කරුවා පරීක්ෂා කරුවා හොයලා පූජි කරලා පරීක්ෂා කරලා දැකලයි මම මේක හරින්නේ. දාන පාරමිතා මම හරි කියන්නේ මම හොයලා බලුවා. සීල පාරමිතාව මම හරි කියන්නේ මම මේක කරලා හොයලා පරීක්ෂා කළා. ඒ පරීක්ෂා කළ බලල ඉවර කරන මහන්සිය ප්‍රකාශ කරනවා මම එහෙම කළ නිසා මට කියන්න පුළුවන් මේක හරි කියලා. ඒ වගේ හැම ශ්‍රාවකෙක් බුදුරජාණන් වහන්සේ දිහා බලලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපත්තිය මේ විදිහට කරලා උන්වහන්සේ හරි බව ප්‍රත්‍යක්ෂයෙන් දැනගෙන අනිත්‍යයට ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශය මම දැනගෙන ඒ ප්‍රකාශයට ආනුව මම ක්‍රියා කරන්නට ඕන කියලා කල්පනා කිරීමයි මේ සියලුම දැනගැනීම කියන්නේ. උන්වහන්සේ ආදර්ශයට අරගෙන ඒ ආදර්ශයේ උඩ ඉඳගෙන ආදර්ශය දිහා බලලා ඒ ආදර්ශයේ ගුරු කොටගෙන ක්‍රියා කිරීමටයි මේ බුද්ධ ගුණ මෙනෙහි කිරීම කියලා කියනවා. අර මෞඛ්‍ය ගුණ මෙනෙහි කිරීම වගේ අන්තිමකට කලින් කියන්නේ මෞඛ්‍ය ගුණ මෙනෙහි කරන්ට පුංචි ළමයින්ට උගන්වන්න තෝරන ඒ වගේ ඒ වගේ බුදු ගුණ මෙනෙහි කරන්නට දරුවන්ට උගන්වන මේ මෞඛ්‍යයන්ගේ ගුණ උගන්වලා ඊට පස්සේ ඒක මේ බුදුහාමුදුරුවෝ මෞඛ්‍යයන්ට වදාළේ ඒ වාස්තරිය ආත්මික පූර්වාචාර්යවරුන් කියලා කියන්නේ මෙන්න මේ අම්මා තාත්තා දෙන්නට බුදු ගුණ උගන්වන්න තාත් අම්මා තාත්තගේ ගුණ ඉගෙනගත්ත ළමන්ට දෙන්නට ඕ ඒක නිසා මේ අරහන් කියන ගුණය බුදු ගුණ වලින් පළමුව ගුණ ඔබ මේ සමන් දෙන්නේ ජාත්‍යන්තර බෞද්ධ විකාශනය සාධනත ශිෂ්‍යයන් මේකදී බෞද්ධින්කත් ස්වාගමිකින්කත් ඒ වගේම සාමාන්‍ය ආගමක් ගරුණ කරන මිනිසුන්ට කාටත් ප්‍රයෝජනවත් වෙන කරුණු රාශියක් නරහන් කියන වචනේ හිතේ. අයන්නන්ට මේ අරහන් කියන වචනේ තේරුම් කරන්න බොහොම ලේසියෙන් කියපස්සේ මහත් රහතන් වහන්සේ. ඒකයි අරහන් කියන වචනේ හරියම තේරෙන්නේ. රහතන් වහන්සේ. ඒකට රහතන් වහන්සේ කියවහම මහා බාරපතල බෞද්ධයින්ට සමහර විට අහලා අහලා වචනේ පුරුදු ඇති රහතන් වහන්සේ කියලා. නමුත් අන්‍යාගමිකින්ට මධ්‍යස්ථාය ආගමක් අදහන්නේ නැති අයට ආගමක් ගැන කරු කරන්නේ නැති අයට මෙහෙම වචනයකට කන් දීලා ආගම ඉන්න අයට මේ රහතන් වහන්සේ කියවහම තේරෙන්නේ නැහැ. තේරුම් ගන්නට ලේසි කියලා. ලෝකේදී හැම මිනිහෙකුටම Tamange සිටේ ලෝභකමයි තරහයි මෝඩකමයි ප්‍රධාන කෙලෙස් තුනක් ප්‍රධානම කෙලෙස් තුනක් ඒ කෙලෙස් තුන නැති මිනිහෙක් මේ ලෝකයේ ලෞකික ජීවිතයේ ඇත්තම හොඳට මතක තියාගන්න ලෞකික ජීවිතයේ ලෝභකමයි තරහයි මෝඩකමයි කියන මේ තුන නැති මිනිහේ ලෞකික ජීවිතයක් අතර ඇත්තමම නෑ අවධාරණය කියන්නේ. එහෙමනම් එහෙමනම් මේ ලෝභකමයි තරහයි මෝඩකමයි කියන මේ කර්ම තුන යම් කෙනෙකුගේ සිතෙන් සම්පූර්ණයෙන් ගලවලා දාලා ඒහා සමග බැඳලා තියෙන කුහක කුඩු කියදු ආදී අනිත් ඔක්කොම පාප සිතුවිලි, වැරදි සිතුවිලි, නරක සිතුවිලි, අපවිත්‍ර සිතුවිලි ඔක්කොම හිතෙන් ගලවලා උඳුරලා දාලා ඉවර කරපු එකනට කියනවා රහතන් වහන්සේ හිතේ පවු නැහැ කියන එකයි රහතන් වහන්සේ කියන එක කියන්නේ. හිතේ පවු උපදින්නේ නැහැ කියන එකයි රහතන් වහන්සේ කියන එක කියන්නේ. එතකොට රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ කාටද ලෝතුරා බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේ කියලා කියන්නේ ඒ වගේම ලෝතර බුදුරජාන් වහන්සේගේ ධර්මය ධර්මයට අනුව මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍යය වඩලා චතුරාර්ය සත්‍ය තමන්ගේ මානසිකව අවබෝධ කරගෙන පස්සේ බුදු බව ලබාගත්ත පස්සේ බුදු කෙනෙකුට රහතන් වහන්සේ තේසි. ඒ වගේම රහතන් වහන්සේම කියලා නම් දරන රහතන් වහන්සේ කියලාම නම් කරන්න පුළුවන්. සරේ මුගලන් අනද කාශ්‍යප වගේ රහතන් වහන්සේලා තවත් අර මම මොනවා කියන්නේ මොබකමයි තරහයි මොඩකමයි කියන මේ ප්‍රධාන අකුසල ධර්ම තුන නැති කරලා සංස අය යම් කිසි කුළු සුදු කුංචි කුංචි කුංචි කුංචි කුහක කුඩු කේදුකම් වගේ කිසි අකුසල ධර්ම සම්පූර්ණයෙන් නැති කළ හරි මුගලන් වගේ ඉතින් ඇත්තන්ට රහතන් වහන්සේ මේ තුන නම තමයි අරහන් කියන වචනේ පාවිච්චි උතුරා බුදුරජාන් වහන්සේට අරහන්කන්ට පුළුවන්. පස්සේ බුදුරජාණන් වහන්සේට අරහන්කන්ට පුළුවන්. රහතන් වහන්සේ ශරීරයේ නිවලන් වන රහතන් වහන්සේට පස්සේ රහතන් වහන්සේට අරහන් කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. අරහන් කියන මේ වචනේ පාවිච්චි කරාම ඒ බඳු උත්සමයාගේ ගති සිරිත් තමයි සම්පූර්ණයෙන්ම හිතේ තිබිච්ච පව් ඔක්කොම අත්තරලා දාලා පව් ඉවර කරපු කෙනෙක් වෙනවා. ඒ නිසා තථාගත බුදුරජාණන් වහන්සේ ආරහන් කියන බවට සුදුසුයි නැත්නම් මුළු ලෝකාගේම අවු නැති කරපු උත්තරීතර ශ්‍රේෂ්ඨ උත්තරයන් වහන්සේ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියලා නම් කරන්නේ. ඒ පළමුව අරහන් කියන වචනේ පළමුවෙනි තේරුම ඒක. දෙවෙනි තේරුමකුත් තියෙනවා ඒ වගේම පළවෙනි පැහැදිලි කරසුදු දෙවෙනි තේරුමකුත් තියෙනවා. ඒ තේරුම මේකයි. රහසින්වත් පව් නොකරන එක්කනාට අරහන් කියනවා. කොරින්වත් පව් නොකරන එක්කනාට අරහන් කියනවා. දැන් අපි හතර වෙලා කියපු කාරණේ ලෝකේ ඕනම මිනිහෙකුට අර මාර්ග ඥාන වඩලා සෝවාන් සකදාගාමී අනාගාමී අර්ථයන් කියන මේ මාර්ග ඥාන වඩලා ඒ ඥානයන්ට ලැබෙන උත්තරීතර ඥානය වූ අර මාර්ග ඥානයට පත්‍ත්‍යාම වහන්සේට ගන්න සුදුසු සත්‍යයට පත්‍ත්‍යක්ෂණා කියලා රහතන් වහන්සේ කියලා අරහන් කියනවා. එවැනික අරහං පාපං නකාරයේ හොරවත් සව් කරන්නෙම නැහැ. අපි නැවතත් කල්පනා කරලා බලමු අප ගැන. අපි තමන් අර මුලින්ම කියන්නේ ආදර්ශයක් දිහා බලලා මේ දකුණු අත දිහා බලලා වම් අත වගේ වෙනකොට වම් අත දිහා බලලා දකුණු අත වගේ දකුණු අතයි වම් අතයි දෙකේකට සමානයි කියලා උපමාවකින් මම කලින් කියන්නේ ඒ වගේ අර රහතන් වහන්සේ දිහා බලලා මමත් රහත් වෙන්න කියලා කල්පනා කිරීම හරි. හරි. හරි. දෙවෙනි එකටත් මෙන්න මෙහෙම කල්පනා. අරහං සාපන්න කාරේ. හොරෙන්වත් අවු කරන්නේ ලෝකේ ප්‍රත්‍යඥ මිනිස්සු සියලුම හොරුම්මයි කවුද? කව් කියන જાතිය කවුද කියන්නේ? සුළුතු පහ නින්දිත අතිලස්කාර වැරදි වැඩවලටයි කවුද? ඒක කව් කියන જાතිය සමහර විට සමහර දෙනෙක් කල්පනා කරනවා මේ මහා නිනරුන් මහා හොරකම් මහා මංකොල්ල වගේ තමයි කව් කියන්නේ. ඇත්තම ඒවත් කව් තමයි ඒවා නෙමෙයි කව් කියන જાතිය ඔක්කොම ඉස්සරලා තියෙන හිතේ අවශ්‍යම නැතිවෙන හිතුවල හිත තුලයි මේ පව ඔක්කොම ඒක කාටවත් අතින් බැලුවම අහෙන් පව ඇති වුණා කියලා කියන්නේ නැහැ කනෙන් පව ඇති වුණා කියලා කියන්නේ නැහැ නායෙන් පව ඇති වුණා කියලා කියන්නේ නැහැ කටෙන් පව ඇති වුණා කියලා කියන්නේ නැහැ දෙකරින් පව ඇති වුණා කියලා කියන්නේ නැහැ තේන්ත නම් හිත දිහා බලන්තෝර හිත ඇතුළේ දිහා බලන්න හිත ඇතුලේ තමයි මේ පව් ඔක්කොම කාම ක්‍රෝධාදී පව් ඇති වෙන තේරුම ඉස්සතුයි. හිත ඇතුලේ පව් ඇති වුණාම තමයි ඒක එළියට දැම්මාම ඇහෙන් කනෙන් නාහෙන් අනිත් ඉන්ද්‍රිය වලින් තේන්නේ ඒක එළියට දැම්මා. මේක ඇතුලේ තමයි ඇති. මේක ඇතුලේ ඇති වුණාම තමයි පාපක් ක්‍රියාවක්. පාපක් ක්‍රියාවක්. පාපක් ක්‍රියාවක් කිරීමට අවශ්‍යයි. කල්පනාට මොනවද? ලෝභ, දෝෂ, මෝහ, ක්‍රෝධ, මාන, ඊර්ෂ්‍යා, මාත්සර්ය, කුඩු කියන පහත් නින්දිත හත් පිටිවි ඔක්කොම ගන්න පවතිති. මාගේ පිටිවිලි පිළිබඳ මහා විශාල උත්තරයක් විග්‍රහයක් අභිධර්මයේ දෙන්නවා අවශ්‍යwidetilde පාප චේතන අනෙක්තරයි. ඒ සියලුම මුළු ලෝකයේ ඇති ඔක්කොම පව. දැන් සමහර විට සමහර දෙනෙක් කල්පනා කරනවා මේ ඇති වෙන අවශ්‍යwidetilde ඔක්කොම ගණනකට නෑ ඔය ඇති වෙනවා ඇති වෙනවා ඇති වෙනවා නැති වෙනවා නෑ. මේ සියරම විද්‍යාඥයෝ ගණන් ගන්නාය මනෝවිද්‍යාව දන්නාය ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගැන සුත්තමෝ මේ පව් જાති ඔක්කොම ගණන් කරලා වෙන කරලා ක්‍රියතම කරනවා. ඒක තමයි ඒක තමයි බණපොතේ සඳහන් වෙනවා. ඒක හාමුදුරු කෙනෙකුගේ ප්‍රශ්නයකට මේ පාප චේතනා අපංගර අපතිත වරදි ක්‍රියාවල් මිත්‍රේ. නව කෝටි සහස්තාන අතීතය අපට නැතිව අනාසං සතසහස්සාන් සත්‍යං සාචත්නාපත් ඔක්කොම ගානකට ගත්තාම නව කෝටි දාස් අසු යක් කෝටි අනස් ලක්ෂ තිස්සයි ඒකේ කොහොම මේ අපිට කොහොම පාප මේ පාපයන්ගෙන් වෙන් වෙන්නට යම් කෙනෙක් මාන්ති වෙනවා නම් ඒ මාන්ති වෙන මාන්ති වීම තමයි කොරණ අවුණු කරන්ට ඉන්න මාන්ති ගන්න මාන්ති කියලා. රට කාල කරන්ට පුළුවන් ඉතාම හොඳ හිතිල්ල තමයි Tamange හිතේ ඇති වෙන හොරපව් ඔක්කොම මම తాවකාලිකව සදංග ප්‍රහාණ වශයෙන් නවත්තලා ඉන්න ඕන රට සතිය නිමිති කරගෙන රට ආලය නිමිති කරගෙන රට උදාව නිමිති කරගෙන නැත්නම් දවස් නිමිත්තයි. බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ගුණවලින් කිච්ච ඉතාම විශිෂ්ට ගුණයක් තමයි හොරෙන් අවුනක. රහතන් වහන්සේ කවුරුවත් අත්පරෙන් පව කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට ආදර්ශයක් දුන්න මම කවදාවත් හොරෙන් පව කරන්නේ නැහැ. නරහෝ කරෝති පාපානි. රහතන් පව නොකරන නිසා බුදුරජාණන් වහන්සේට අරහන් කියනවා. අන්න විසක් කාලේ හිතන්ට ඕන මම කොච්චරවත් නව කෝටි 10 ගණනක් මම පව් කරනවා ඒ පව් ලයිස්ට් එක කරගෙන දෙන මේ එකම පාපයක්වත් මෙලෙසක් කාලේ මම කරන්නේ නැහැ කියලා හිතුවොත් අර අරහන් කියන බුදුරජාන් වහන්සේගේ උතුම් බුදුගුණයට බුද්ධ පූජාවක් කළා වෙනවා ඕක තමයි බුද්ධ පූජා ඕක තමයි බුද්ධ පූජා මම හොරෙන් පව් කරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වගේ මම හඳට ඉන්නවා පව් නොකර ඉන්නවා හොරෙන්වත් පව් නොකර ඉන්නවා කියලා හිතුවොත් අනේ සිතිවිල්ල, විචේතනාව, ඒ අදිස්ථාන, ඒ ආරම්භය, ඒ ආරම්භය සායම් අබාධනම තමයි ඉතාමත්ම උසස්ම බුද්ධ පූජා. මේකත් සතියෙහි කරන්න පුළුවන් ඉතාම උසස්ම වැඩගත්ම ශ්‍රේෂ්ඨ බුද්ධ පූජා මම හරි සව් කරන්නේ නෑ. මම රහතන් වහන්සේ කෙනෙක් වීමට වීර්ය කරනවා මම හරින් සව් කරන්නේ නෑ. දැන් අපෙන් අහුව අක්කගෙන්, මල්ලිගෙන්, අම්මගෙන් තාත්තගෙන් නංගිගෙන් නැන්දගෙන් මත්තුනාගෙන් තාත්තගෙන් මහත්තගෙන් අපි අහුවොත් මෙන්න මෙහෙම උත්තරයක් හම්බෙයි. මොකද උත්තරේ? බාප්පට හොරෙන් අම්මට හොරෙන් කුඩම්මට හොරෙන් තාත්තට හොරෙන් මාළිට හොරෙන් අයියට හොරෙන් භාර්යාවට හොරෙන් සාමි පුරුෂයාට හොරෙන් මිත්‍රයාට හොරෙන් මිත්‍රවරියට හොරෙන් පව් කරපු ඒවා කොච්චරද කියලා අහුවොත් එම කාටවත් ඇඳිමින් ගණන් කරන්න බෑ. වෙන වෙන ද්‍රව්‍ය වලින් ගණන් කරන්න බෑ. ඔළුවේ සකස් වලින් ගණන් කරලා ගන්න ඕනේ සකස් වලට වැඩිය මම හොරෙන් පව් කරලා තියෙනවා. හොරෙන් පව් කරලා කියන්නේ මේ අතිනේ කටිනේ කරන්නේ නෙවෙයි පිටින් කරන්නේ. පිටින් කරන පව් නැති කිස් ගානකට වෙන්නේ කියන්නේ. ලෝකෙ හැමදෙනාම හිතෙන් තමයි පව් කරන්නේ හොරා පව් කරන්නේ හිතෙන්මයි. වැඩි හරියක් හිතෙන්මයි. අයින් කරන්නේවත් වචනයෙන් කරන්නේවත් කරා කරනවා. නමුත් ඉතාලම විශේෂයෙන් කල්පනා කරන්නේ අපේ හිතෙන් තමයි වැඩි හරියක් පව කරන්නේ. හිතෙන් කරනවා පව නෙවෙයි කියලා හිතන් තේපා බොහොම දෙනෙක් හිතන් ඉන්නවා හිතෙන් විතරාක දානවා පව නෙවෙයි කියලා. ඒක මෙහෙම නෙවෙයි. එහෙම නෙවෙයි. ඒකෙන් හිතෙන් තමයි මන සුද්ධංගම සම්මා මනම සත්තා මනම. බුදුරජාණන් වහන්සේමයි වදාළේ හිතෙන් තමයි ඔක්කොම පව සිදුවේ. හිතෙන් තමයි ඔක්කොම පෞසිදෙන්නේ. හිත තමයි ප්‍රධාන. හිත තමයි මුල්. හිත තමයි ශ්‍රේෂ්ඨ. හිතෙන්යි ඔක්කොම පෞසිදෙන්නේ. ඒ නිසා එන්නතුනේ මේ හොඳම කාර්ය මේක පාලි කරන්න පුළුවන් ඉතාලම උතුම් බුදුගුණ මෙනෙහි කිරීම නම් බුදුගුණ පූජාව නම් බුද්ධ පූජාව නම් මොකද්ද? මම නම් මේ වෙසක් දවසේ අම්මට හොරෙන් තාත්තට හොරෙන් අයියට හොරෙන් අක්කට හොරෙන් මත්තිනාට හොරෙන් නෑට හොරෙන් හිතවතාට හොරෙන් මිත්‍රවරයාට හොරෙන් මිත්‍රවරියට හොරෙන් මම නම් පව් කරන්නේ නැහැ කියලා අදිස්ථානයක් ගත්තොත් අර අරහන් කියන වචනේ පිළිගන හරියාකාර සාහිත්‍ය කරලා බුදුරන්දරේ අද්දක උත්තර බුද්ධ රූපයක් දිහා බලලා බෝධියක් දිහා බලලා බෙහෙරක් දිහා බලලා යම් කෙනෙක් වන්දනා කරනකොට ඒ වන්දනාවේ Tamange හිතයක් දෙන අනේ මං හොරෙන් නම් පව් කරන්නේ නැහැ හොරෙන් පව් නොකරමයි මම මේ බෝධින් වහන්සේට බෝධි වන්දනාව කරන්නේ මම දෙවියන් වහන්සේට වඳින්නේ බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේට වඳින්නේ කොරණ කවුරු මොකරම මගේ හිතේ හොරා පවුනා ඒ අදහස අරගෙන බුදුන් වඳින්න පුළුවන් නම් එකක් දවසේ අන්න අරහං අරහෝති නාමේන අරහං පාපං නකාරේ අරහත් ඵලං පත්තෝ අරහං නාමසේ නමෝ අරහං අරහෝතන් වහන්සේ සියලු කෙලෙස් නැතුව නිසා යෝග්‍ය සුදුසු පරිසර උත්තර ආනතන අරහං පාපන්න කාර්ය කිසිදාක ලෝතර බුදුරජාණන් වහන්සේ හොරෙන් පව් නොකරන නිසා වහන්සේ අරහං කියන වචනේ යෝග්‍ය අරහත් ඵලං අත්තෝ එවැනි මහන්සේ අරහත් ඵලයේ කියන උතුම් ඵල ප්‍රාප්තිය නිසා වහන්සේ යෝග්‍යත්වයට පත් වෙන භවයට පත් මමත් මොන කාන්දුරන අද දවසේ විකක් දවසේ විකක් සතිය විකක් මාස ඔබ වහන්සේගේ උතුම් බුදුගුණ සිහිපත් කළා. ඔබ වහන්සේගේ බුදු ඥාන ගුණ සිහිපත් කළා. මමත් පොරින් පව් කරන්නේ නෑ කියලා ඒක දවසේක පැයකට පැය දෙකකට උපතයි මුතු හතරකට යම් කෙනෙක් අධිෂ්ඨාන කරගත්තොත් අන්න ඒක තමයි උතුම් අරහන් ගුණයට බුද්ධ පූජා කළාවේ. එහෙම නැත්නම් පිළිබත් පාත්‍ර 1000ක් පූජා කරුවත් මල් කෝටියක් පූජා කරුවත් මල් ලතු 4000ක් පූජා කරුවත් බුදු පූජාවක් නම් වෙන්නේ නැහැ ඒක. ඒක දවස බුදු පූජාව හොඳම බුදු පූජාව නම් අක්කට හොරෙන් අයියට හොරෙන් අම්මට හොරෙන් තාත්තට හොරෙන් කාටවත් හොරෙන් මම හිතින්වත් හොරපවක් කරන්නේ නැහැ. අවක් හොරෙන් කරන්නේ නැහැ කියලා අදිස්ථාන කරුවොත් ඒක තමයි අරහන් ගුණ. හොඳයි. අපි දැන් පුරණාත්මකව කල්පනා කරන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණය හොරෙන් පවු නොකරන එක නම් මේ මනහන පින්නතාගේ උතුම් ගුණයක් හොරෙන් පවු කර පවු නොකරන එක නම් මේ දෙක තුලනාත්මකව සංසන්දනය කළ බලවම මම බුදු ගුණයෙන් යුක්තයි ලෞතර බුදුරජාණන් වහන්සේ බුදු ගුණයෙන් යුක්තයි බුදුහාමුදුරුවෝ කවදාවත් විරුද්ධ නැහැ ඒ හිතනකට බුදු ගුණ දුන්නත් මම වගේ නොවේ කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ දානන්නේ අන්තිම අසරණ අහිංසක දුප්පත් මිනිහගේ උනත් මගේ වගේ උතුම් ගුණ කියනනම් ඒ මිනිහ බුදුන්. ඒ මිනිහ බුදුන්. ඒ මිනිහට බුදුන්ගේ ගුණ ඇති නිසා බුදුන් කියලා කිව්වට කමක් නෑ. බුදුන්ගේ ගුණ නැත්නම් මෙතන කියන්නත් බෑ. අරහන් කියන ගුණය මා ළඟ තිබුණත් බණහන ඔබ ළඟ තිබුණත් දෙන්නගෙම හොරෙන් පවුන කරන ගුණය බුදු ගුණය නම් බුදු ගුණ ආරක්ෂා කරනම ඔබත් මාත් සතු නේද? බුදු ගුණ ආරක්ෂා කරනවා කියලා කියන්නේ ඒක බුදුහාමුදුරන්ට ගුණ එකතු කරලා ඉවරලා දැද්දක් දෙන්න නෙමෙයි. ඒ බුදු ගුණ මම පාවිච්චි කරලා මගේ ජීවිත ප්‍රයෝජන කරගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කොරෙන් අවුම කරනවා වගේම මමත් කොරෙන් අවුම කරන් කියලා මේ විසක් කාලයේදී අදිස්ථානයක් කරගන්න. ඊළඟට ආකාරයේදී ඔක්කොම කඩන්න තිබිච්ච බැරි නැත්තම් කඩන්න තිබිච්ච අර එහෙම නැත්තම් සංසාර නැමති රෝධ තිබිච්ච දර සංසාරයේ කරකන සම්ද ධාතු ආයතන කියන මේ තුන කඩෙන්න දින්නෙන්න නැතුව එකට බැඳලා දිගටම ගන්නල් පුරුක් වගේ අවතිගෙන පවතිගෙන පවතිගෙන ඒවා අවතනකොට ඉන්න මොනවද ඒවා ඇත්ත ධනවල ක්‍රෝධ හත් නැද්ද හරි නිකන් හරි ඇදෙනකොට ඒක නැති වෙනවා සබ්දයක් ඒ වගේ මේ සංසාර නැමැති ඛණ්ඩ ධාතු ආයතන කියන මේවා පවත්තගෙන යනකොට ඒකෙන් ඇති වෙන ප්‍රතිඵලය නැත්තම් ප්‍රතික්‍රියාව නම් මේකයි. මොකද? රාශි, ජරා, මරණ, ව්‍යාධි, ශෝක, අරිදේව, දුක්ඛ, දෝමනස්ස, අත්ථ සංපයෝග, ප්‍රිය විපයෝග වෑනේ මේ මහා දුක් ගොඩක් මේක පස්සෙන් මේ ගම්වල පස්සේ. ඒක කියන්නේ ස්කන්ධ ධාතු ආයතන කියන මේ තුනයි මේ තුන පුරුත් තුනකින් සම්බන්ධ කරලා තියෙනවා මේ පුරුත් තුනෙන් සම්බන්ධ වෙච්ච ගංගල එහාට වෙනකොට එහාට වෙනකොට මේක පස්සෙන් යනවා ජාති ජරා මරණ ආදී සිද්ධ මේව නැත්තම් සංසාරේ ඕන තරම් කාලයක් අවුනාට තමයි මේවා තියෙන නිසා මේවට හැම වෙලාවෙම හැමදාම හැම විටම ලෝක සත්‍ය දුකයි දුකයි දුකයි කියලා කෝදා හැම මිනිහෙක්ම මේ දුකින් එකට වෙන්න තමයි මේ මානසිකය. අන්නේ අඳින්නේ ඉන්නේ දේත් කරන්න වැඩපොළ කරන්න රැකරක්ෂාල් කරන්න මේ ඔක්කොම જાති දුකින් නතර වෙන්න කියලා. නමුත් අවබෝධයක් නැතුව දුකින් නතර වෙන්න බෑ. අවබෝධය කියන්නේ දුක මොකද්ද? මේක කොහෙන්ද එන්නේ? මේ දුක හටගන්න හේතුව මොකද්ද? මේ දුක හට ගැනීමට තියෙන පිළිවෙල මොකද්ද කියලා යම් කෙනෙක් දැනගන්න. නොදැන දුකෙන් ඈතර වෙන්නට වීර්ය කරුවොත් කවදා දුකින් ඈතර වීමක් වෙන්නේ නැහැ. දුකින් ඈතර වෙන්න ඕන නම් එහෙම එක්කන කරන්න තියෙන දුක ගැන ඉගෙන ගන්න. දුක ගැන ඉගෙන ගත්තාම මේකයි දුක කියලා Tamanට වැටහීමක් තියෙනවා. දුක වැටුණාන් පස්සේ දුකෙන් ඈතර වෙන්න ක්‍රමයක් ඒ ක්‍රමය හරියට අනුගමනය කළාම ක්‍රමානුකූල මාර්ගයක් නම් දුකෙන් ඈතර වෙන මාර්ගය ක්‍රමානුකූල නම් පිළිලක් නැතුණා අනේ මාර්ගය දිගේ ගියාම දුකින් ඉතර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අන්න හොයලා මාල් දිනොත් ඒකක් දුක. අදින්න හොයලා මාල් දිනොත් ඒකක් දුක. නිදි හොයලා මාල් දිනොත් ඒකක් දුක. සැප හොයලා මාල් දිනොත් ඒකක් දුක. මේවා මේ නිකන් වෙලාවෙන් වෙලාවට පරිවර්තනය කරලා ගන්න පරිවර්තන සැපයක් නැත. වෙනස් කිරීමෙන් ලැබෙන සැපයක් මිසක් ඉස්තර සැපයක් මේ ලෝකේ නැහැ. මේක කියන්නේ සම්ම ධාතු ආයතන සංකාරය නිසා මෙයා කලක් පැවතීගෙන යාම නිසා ජාති ජරා මරණ ආදී දුක් ගොඩක් පස්සෙන. ඒ දුක් වලට හරියට මුහුදු රැල්ලට ඔරොත්තු දිවි පීනන මිනිහාගේ අර දුක් වලට ඔරොත්තු දිවි හාට පහව වෙනවා පාස් කර යනවා ඒ පාස් කර යන හැටත් ලැබෙන්නේ තවත් දුක. දුකකින් දුක දුකකින් දුක දුකකින් දුකකින් සැපයක් හම්බෙන තරක් නෙවෙයි. ලෝකයේ තුල ඒක අවබෝධ කරගන්න ඕන සංසාරේ මොකද්ද කියලා හිතලා සසර මොකද්ද කියලා හිතුවේ නැත්නම් ධාතු ජරා මරණාදී දුක් වෙනනේ ඛණ්ඩ ධාතු ආයතන ප්‍රවත්ම නිසාය කියලා හිතන්නේ නැත්තම් නරක එන්නේ නෑ දැනෙන්නේ හිතන්න ඕන බලන්න ඕන හිතනවා නම් තමයි හිතෙන්නේ බලනවා නම් තමයි හිතන්නේ නෑ දැනෙන්නේ ඒ නිසා දුකින් ඈතර වීමට උවමනා කරන කෙනා මේ සංසාරයේ අර්ධයි අර සංසාරනම කියන රෝගයක් රවුම මේ රවුම කියන මේ අරහිවත් දැන් අදා දැම්මොත් රෝග කරයි සංසාරනම චෝද සඳ ධාතු ආයතන නිසා පවතින රෝගී ඔක්කොම අර කඩා දැම්මොත් දැන් කඩා දැම්මොත් ගරාජ් කඩා දැම්මොත් මේ රෝගී කඩාට රෝගයක් කියන්නේ නෑ රෝගී ඉවරයි අර දැලං නිසා තමයි රෝගී පවතින්නේ රෝඩේ කඩා දාන්න ඕන නම් යන්නේ. මොකද දැන් කඩා දැම්මම රෝඩේ ගමන නවතිනවා. රෝඩේ ගමන නැවතුනාම නැවතිච්ච ගමන තමයි අපිට යන්න පුළුවන් වෙන්නේ. ඔන්න සංසාර ගමන නවතුන කියන්නේ. මේ සංසාර ගමන නවත්තන්න තියෙන රෝඩේ දැවි ඔක්කොම කඩා දැම්ම නිසා තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ඒ කඩා දැම්ම නිසා, නැති කර දැම්ම නිසා, විනාශ කර දැම්ම නිසා සංසාර ප්‍රවෘත්ති, සංසාර කරකැවීම, සංසාර චක්‍රය ඥානයෙන් විනාශ කර ධම්ම නිසා උන්වහන්සේට තියෙන ආරාම කියලා. සතර දැවි විනාශ කර. මේ කාරණා තුන ආතවත් මහත්වාදී. නිදාන් විශේෂං සහ පච්චේහි යස්මා අයං අරහති ලෝකනාථෝ. බුදුහාමුදුරන්ට මුළු ලෝකම තියෙන පුදු පූජාගෙන පූජා කරුවා. ඒ පූජා කරන කෙනා කියක් නැතුව අප්‍රමාණ පුදු පූජා කරනවා. ඒ තරම් නෑ. දැන් බලන්න හොඳට පහදිව ගංගාරෝහණ පූජා බුදුරජාණන් ගංගාරෝහණ පූජා මතක් කරනකොට මොන තරම් මිනිස්සු දේවරෝහණ පූජාව මොන තරම් ලෝකේ දෙවියන් බබුන් යකුන් මරුන් බුදුහන්තර මේ පූජාවල් ලබන්නත් බුදුරජාණන් වහන්සේ සුදුසු කරලා ඒ සුදුසු කරන ලබාපු නිගාමු නාන්තිය කියන සුදුසු මුළු ලෝකවාසීන්ගේ සියලු පූජාවන් ලැබීමට යෝග්‍ය වූ තථාගත බුදුරජාණන් වහන්සේට අරහන් කියලා වඳිනනේ මමත් එහෙම වෙන්න ඕන කියන චේතනාවක් ඇති. ඒක සමහර විට සමහර ප්‍රාර්ථනා කියන ආසෙ ඔක්කොදීම සමහර ප්‍රාර්ථනා ලෝභකම මුල් කරගත්ත ප්‍රාර්ථනා කියන. තරහ අත්වාරම උදිතේ ප්‍රාර්ථනා කියන. මෝඩකම අත්වාරම උදිතේ ප්‍රාර්ථනා කියන. බුදුබව ප්‍රාර්ථනා කරන්නේ ඒ ලෝභකමයි තරහයි මෝඩකමයි අත්දැක. ඒ අත්වාරම නෑ. ඒ අත්වාරම නැති නිසා මේ බුදුව ප්‍රාර්ථනා කිරීම හරි කිසිවිල්ලක් හොඳ කිසිවිල්ලක් යාපත් කිසිවිල්ලක්. ඒ නිසා හැමදෙයක්ම කල්පනාවට ගන්න ඕන. ලෝතුරා දසාගත බුදුරජාන් වහන්සේගේ අරහන් කියන ගුණයේ උතුම් ප්‍රාර්ථනාව මොකද්ද? අනිත්‍යයෙන් නිවීම. මේ යෝග්‍යත්වයට ලෝකාලේ පූජාවන් ලැබීමට තමයි සුදුසුකම් තෝරන කියන මේ කල්පනාව. මේ කල්පනාව ඉදිරිය ගන්නට නම් තමන් තුළ අර මං කලින් කියපු ಗುಣ තුන තියෙන්න ඕන. රාතන් වහන්සේ කෙනෙක් වීමට වෑයම් කරන්නට ඕන තමන්ගේ සිතින් ඇති වෙන සියලු පව් කොරෙන් නොකරන්නට එලිපිටවත් නොකරන් හිතා ගන්නට ඕන ඒ වගේම සංසාරයේ කියන භූත වැරදි ඇති වෙන සංසාර චක්‍රයේ දැව අත්තර දාන්න ඕනේ කෙලෙස් අත්තර දාන්න ඕන කියලා කල්පනා මේ කාරණා තුන සම්පූර්ණ වුණාම මුළු ලෝකවාසීන්ගේ පූජාව ලැබීමට සුදුසුයි අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ ගැන මම කාරණා තුනක් දැක්කා. නීවරෝපණ පූජා. ස්වාමීන් වහන්සේ ලෝකෙ ඉගෙන දිව්‍ය බ්‍රහ්මණයේ පූජා ලබා ගන්න මිනිස් ලෝකයට වැඩි. මේ වැඩම වෙන්නදී ලැබිච්ච පූජාවන් ඒ සත්කාර සම්මාන ආදී දකපු මහජනයා පුදුමයටපත් වෙලා සියලු මහජන සංකප්පපුර රැස්ච්ච සියලු මහජන ඔක්කොම එකට එකතු වෙලා අනේ බුදුන්මා අනේ බුදුන්මා කියලා ආස්තකේ. මේ අපි හිතන්න තෝරන ලෞතර බුදුරජාන් වහන්සේගේ මේ යෝග්‍යත්වය මේ අපරත්වය මේ සුසුකම් උන්ට ලැබීමට සුනිස්සාව මතක් බුදුහාමුදුරන් කියන උතුම් සුසුකම මතක් ඉමක මනෝ මනිව ධානිතව මම ප්‍රාර්ථනා කරන්නේ. සද්ද ඒ වගේ උතුම් අවහත්යක් ලබා ගන්න සොතර දැවි කපල දාලා කොරින් අවු නොකර මම හොඳ මිනිහෙක් වෙන්න ඕන කියලා හිතක්. ඒ සිතිවිල්ල තමයි අන්න බුද්ධත්වයේ ප්‍රාර්ථනා. ඒක බුදු බව ප්‍රාර්ථනා. බුදුහාමුදුරේ දා සංකප්ත පුරදී මේ පාප ප්‍රාතිහාරය දැකලා මුළු ලෝකවාසී ඇතින් දුටු සියලු සත්ත්වෝ අනේ බුදු උමා කියලා ප්‍රාර්ථනා කරනවා. අන්න අරහ. නිසා ලැබීමට සිස්වරයි. ඒ වගේම ගංගාරෝහණ පූජා බුදුරජාණන් වහන්සේ අර විශාලා මහනුවර ප්‍රවිදබාය ගිහින් වාඩිදී රාජ්‍ය ගාමෙන් ඈතර වීම දක්වා ගමින් ඈතර වෙලා ගමින් ඈතර වෙලා ආපහු රජගහනුවරට එනතුරු උන්වහන්සේට ලැබිච්ච පූජා සත්කාර මොනවද කියලා මහජනයා දැක්කාම දැක්ක දැක්ක මහජනයා දැක් ඔසවල සාදු කාණ දීලා ප්‍රාර්ථනා කළා අනේ මම නිදුණා මම නිදුණා ඒ වගේම තථාගත බුදුරජාණන් වහන්සේ රහෝ කරෝති පාපානි රහතන් අවුනකර හොරෙන් පවුම් අපි නම් ඔක්කොම අක්කට හොරෙන් අයියට හොරෙන් අම්මට හොරෙන් තාත්තට හොරෙන් මිත්‍රයාට හොරෙන් මිත්‍රවරුන්ට හොරෙන් පව් කරනවමද නොකරන එක නා කවුද කියලා දින්ගත් Taman ගැන හිතන්නේ කවුරුවා මහාවම පව් කර. හැම දිනක් පව් කර. ඒ නිසා අපට නැහැ එහෙම වර්ගතාවක්. එම් සීමාවක් මම ලෝතුරා තථාගත බුදුරජාන් වහන්සේගේ උතුම් අරහන් ගුණය සිහිපත් කළා. අලමනයික මම අරහත්ත්වය ලබා ගැනීමට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන මාර්ග ඵල වඩලා මාර්ගවල ඉතිල්ලා මේ මාර්ග ඵල වලින් ලබන ඵල ලබ අරහන් මාර්ග ඥාන ලැබලා අරහන් වෙන කෙනෙක්. දෙවෙනි එක එහෙම වුණාට පස්සේ ඊටේ ඒ වෙනින් ඉස්සරවලත් මම හොරෙන් පවු නොකර ඉන්නා කියන මේ උතුම් ගතිය. හොරෙන් පවු නොකර ඉන්නේ කියන මේ උතුම් ගතිය හැමදාම පුරුදු කරගන්න. එහෙම එක මම මේ සතර ධාතු ජරා මරණ ආදී දුක් මට ප්‍රත්‍යක්ෂයි දුක අනිත් වෙලාවට සංඥාවක් දක්වාගේ මම මේ දුකට බය වෙනවා පිළිකුල් වෙනවා දුකත් ඒකනේ දුකේ කියන එක හරි හිතින් අවබෝධ කරගල දුක් නැති කරගන්න එක මානසික නිසා ඒකට සංසාරයේ නැගල කියන සංසාර චක්‍රේ සංසාර ගමනේ මේ කෙලෙස් නැමති බැරි ඒවත් ගරා අදා දාලා බුදුරජාණන් වහන්සේ වගේ මේ සංසාර දැයි සංසාර අර සංසාර ගරාදි සංසාර ප්‍රවැත්මට දෙන කන්ද ධාතු ආයතන කියන මේ තමයි හිතට ප්‍රවැත්මට කියන කෙලෙස් ධර්ම ඔක්කොම නැති කරන්න ඕනයි කියලා ක්ලේශ විනාශය සඳහා කල්පනා කරන මේ කල්පනාවල ඇති කරගත්තේ තමයි නිදහසේ වෙසක් ඉල්ලක් ඇති කරන්න පුළුවන්. වෙසක් ඉල්ලක් ඇති කළා පමණක් නොවේ නිදහසේ තමන්ගේ ජීවිතයට එක්තරා අහසිල්ලක් ලබා ගන්න පුළුවන්. එපමණක්මත් නෙමෙයි යමෙකුට ධර්මිෂ්ඨ වෙන්න ඕන නම් ධර්මිෂ්ඨ වීමට ඉතාම හොඳ ගුණධම් තමයි මේවා හොරෙන් පවු නොකර ඉන්නේ නෙමෙයි දුක්. යම් කෙනෙක් ධර්මස්ථ නම් මේ මිනිහ කවදාවත් හොරෙන් පවු කරන්නේ නැහැ එලිපිට පවු කරන්නේ. ඒකට තමන් හිතන්න ඕන මම මෙච්චර කලක් හොරෙන්ම ඉන්නවා කියලා මම හොරෙන් කෙරුවා මේ කාටද මේ හොරකම අනන්ත ලෝකයාට මං හොරෙන් මෙතන කෙරුවට මාගේ හිතට හොරෙක් නෙවෙයි මගේ හිතට හොරාමයි මම හංගලා. මගේ හිතට හංගලාම හොරා වෙලා ඉඳලා ඒකක් දවසට ගිහිල්ලා මල් ටිකක් කරගෙන විහාරෙට ගිහින් පූජා කළා. ඒකක් දවසට කිරිබත් පාත්‍රයක් අරගෙන ගිහිල්ලා කිරිබත් පූජා කළා. ඒකක් දවසට එකක් තොරණක් බලලා ඒකට සතුට වෙලවත්. ඒකක් දවසට දන්සලක් දීලවත් ඒකෙන් පිරිමහිල්ලක් වෙන්නේ නැහැ. මම පරිගත්ම නම් ඒකක් දවසට මම කරේ පව් කරන්නේ. ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ගුණ මා ළඟ පිහිටවගෙන මං බුදුන් දකින්නවා කියන කල්පනාව මගේ හිතේ ඇති කරගන්න. බුදුන් දකින්නවා කියන මේ කල්පනාවට හොරෙන් පවු නොකරමින් කියන මේ අදිස්ථානය තමයි සාම උපස්ථ. ඒ නිසා හොරෙන් පවු නොකරමින් කියලා කල්පනා කරලා රහත් පවු නොකරමින් කියලා කල්පනා කරලා අවු කිරීමෙන් ඇති වෙන ආදීනව නිසා මට සතර දුක් වැඩි වෙනවා කියලා කල්පනා කරලා සසරෙන් නතර වීමට මාන්ති වෙනවා. ලෞතර තථාගත බුදුරජාන් වහන්සේ ආදර්ශය තියාගෙන බුදු චරිතය ආදත්ත කාරණේ එක මොහොතක් එක තත්පරයක් එක විනාඩියක් අත්නෑර අප්‍රමාදයි. අප්‍රමාදෝ කියන්නේ මේ කාලේ යවන්නේ නැති කියන වචන නෙමෙයි අප්‍රමාදෝ කියන්නේ සෝති අවිප්‍රවාසය. සිසු කල්පනාවෙන් යුක්ත ජීවත්. කියන්නේ මේ මුතුන් කාරණේ කරලා මේ එකක් උත්තර පවත්ලා දැන් ලබා ගන්න ප්‍රයෝජන නිසා මිනිස්සේ බව මිනිසක් බව සාර්ථක කරගෙන මේ මුතුන් බුද්ධ මංගල්‍යයෙන් ලැබෙන ප්‍රයෝජන නිසා සලව අභිවෘද්ධිය ලබලා කෙලවර ආතීතුන් මහා මහ නිවන් සම්පත්තිය ලබා ගන්න ප්‍රාර්ථනා කරනවා. ධර්මස්වභාවයෙන් පිළිමින් ලබන ලද සියලු ආයතනයන් කරනකොටද අරතම අමා මහ නිවන් සප ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ආකාශස්ථාතෙන් මත්තා ජීවානාගා මනිකා සම්මනෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශස්ථාතෙන් මත්තා දේවානාගා මනිකා සම්මන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝකසාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාගා මහිත්‍තිකා සම්මන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝකසාසනං දේත්‍රා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ප්‍රකාශ වන අරහණාදී බුදුගුණේ මහත් පුකා කොට පවත්වන ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් හා මේ කාලය තුල නිස්සබ්දව සිට ධර්ම සංසාවක් පවත්වා මාතින් ලබාගත් ධර්ම සංසාමය ආනිසංසයේද විදුන ආනිසංසයේද අරන් කොටගෙන හැරෙතම අමාමහ නිවන් සම්පත් ලබා ගැනීමට හේතු වාසනා වේවායි සාත්නා කටයුතු ධර්මානුශාසනාව සවස්වෝයේ දුනගහ පුරාණ මහ බෝධි විහාරාධිපතිව වැඩ සිටු කොළඹ නවකෝරළේ සහ නවසතුනේ ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ ශාස්ත්‍රාචාර්ය පූජ්‍යපාද සෙක්කමුල්ලේ වජිරබුද්ධි ස්වාමින්දයන් වහන්සේ වෙසක් සතිය නිමිත්තෙන් පවත්වන ලද එම ධර්මානුශාසනාව නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට උපහාර පිණිස ප්‍රචාරය කළ බව කරුණාවෙන් සැලකන්නේ. Thank you.